උතුම් නිවෙනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරන අය විදිහට එවැනි අරමුණකින් තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්මයේ ගවේෂණය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතය ගැනයි. අපේ ජීවිතයේ සැබෑ తত্ত্বය ගැනයි. එහි සැබෑ తত্ত্বයේ තියෙන සියුම් සියුම් කරුණු, ගැඹුරු කරුණු අපහසුයෙන් අවබෝධ කරගත යුතු කරුණු වලට කියනවා ගැඹුරු ධර්මය, අභිධර්මය කියලා. එතකොට අභිධර්ම පාඩමක් අපි පටන් ගත්තේ අපි හැමෝටම කියලා තියෙනවා නැවත හැමදාම මේ කාරණා ටික හැමදාම මූලිකව මතක් කරන්න ඕන හින්දා හැමෝටම කියලා තියෙනවා අපි අභිධර්මයට උනන්දුවක් නැහැ උනන්දුවක් නැති වෙන්නේ ගවේෂණය කරන්න මේක කොහේ තියෙන ධර්මයක්ද කියලා අපිට තේරෙන්නේ අභිධර්මය ඉගෙන ගන්නකොට ඒක තමගේ ජීවිතේට එකතු වෙනවද කියලා බැලීමෙන් ඊළඟට මේක පිළිබඳව අපි මූලිකව සිද්ධ කරගත යුතු කාරණා කීපයක් හැමදාම මතක් කරනවා. දැන් අද සිත් පිළිබඳව සාකච්ඡා කරන හින්දා මේක ආයෙ මතක් කරන්න ඕනේ. අපේ සිතේ ස්වභාවයක් තියෙනවා සිත සකස් වෙනකොට සිතක් හැදෙනකොට අපිට ඒ සිතත් එක්ක හේතු වෙච්ච අන්‍ය වූ ඒ සිත හැදෙන්න හේතු වෙච්ච අන්‍ය වූ ක්‍රියාව වගේක් තියෙනවා. හරියට මොකක් වගේද? හොද්දක රසක් තියෙනවා නම් ඒ රසට හේතුුනේ මිශ්‍ර කරපු දේවල්. තේකක රසක් හැදෙනවා නම් තේකට තේගේ රසට හේතුුනේ මිශ්‍ර කරපු දේවල්. අන්න ඒ වගේ චෛතසිකයන්ගේ මිශ්‍රණය එකකින් තමයි සිතක් හැදෙන්නේ. අපි ගිය සතියේත් කතා කරා හරියට මේක නිකන් සමිතියක් වගේ කියලා. ඉස්කෝලේක ළමයි ටිකක් ඉන්නවා. ඒ ඉස්කෝලේක ළමයි අරගෙන සමිති කීපයක් හදනවා. එකක් සිංහල සාහිත්‍ය සමිතිය, අනිත් එක බෞද්ධ සමිතිය, ක්‍රීඩා සමිතිය මේ වගේ සමිති හදනවා. ඒ ඒ සමිති වලින් ඒ ඒ වැඩ කෙරෙන්නේ. දැන් බලන්න ළමයි ඔක්කොම ඉන්නවා. ඔන්න බෞද්ධ සමිතිය තියෙනවා. සිංහල සමිතිය තියෙනවා. ක්‍රීඩා සමිතියක් තියෙනවා. ඔය තව මොන හරි જાතියක් තියෙනවා. බෞද්ධ සමිතියට මේ මේ ළමයි කණ්ඩායමේ යම්කිසි ළමයි ටිකක් අයිති. එහෙම නේද? සිංහල සමිතියටත් මේ ළමයි කණ්ඩායමේ යම්කිසි ළමයි ටිකක් අයිති. ක්‍රීඩා සමිතියටත් සමහර ළමයි ටිකක් අයිති. සමහර එක ළමයෙක් ඉන්නවා ඔක්කොට ඔකගේම ඉන්නවා. හරිද? එක ළමයෙක් ඉන්නවා ඔක්කගේම ඉන්නවා. තව ළමයෙක් ඉන්නවා තව ළමයෙක් ඉන්නවා දෙක ඉන්නවා එක නැහැ එහෙම එන්න එහෙම වුණාම අපි මේ මේ ටික අරගෙන අපිට මේ ළමයි ගැන අධ්‍යයනයක් කරන්න වුණොත් අපි දැනගන්න ඕනේ නේද ළමයි ගැන දැනගන්න හොඳ ගුරුවරයෙක් ගන්නවා අහවල් අහවල් ළමයි එකතු වෙලා තමයි අහවල් සමිතිය හැදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සමිතියේ ඉන්න ළමයි කවුද? මේ සමිතියේ ඉන්න ළමයි ටික කවුද? මේ සමිතියේ ඉන්න ළමයි ටික කවුද කියලා වෙන වෙනම දැනගන්නත් ඕනේ. එකම සිද්ධිය. හැබැයි ඊළඟට එක ළමයෙක් අරගෙන මේ ළමයා කොයි කොයි සමිතිවලද ඉන්නේ? නේද? හොඳ දක්ෂ ගුරුවරයෙක් පාසලක ඉන්න අපි දව දක්ෂ ගුරුවරයෙක් කියන්නේ ළමයිත් එක්ක බොහොම සම්බන්ධතාව තියෙන අය දන්නවා. ආ මේ ළමයා ක්‍රීඩා සමිතියෙත් ඉන්න මේ ළමයා මේ සමිතියෙත් ඉන්නවා කියලා දන්නවා. නේද? මේ ළමයා අහවල් සමිතියෙ ඉන්නවා අහවල් එක. මේ ළමයා හැම සමිතියකම ඉන්නවා. ළමයි ගැනත් වෙනම දන්නවා. අය සමිතිය වෙනව ගත්තාම ඒ සමිතියේ ඉන්න ළමයි ටික කවුද කියලා දන්නවා. අපි හිතමුකෝ සමිති කියන්නේ සිත් ටික කියලා. ළමයි ටික කියලා චෛතසික ටික කියලා. එහෙනම් මේ මේ සිත හැදෙන චෛතසික මොනවාද කියලා දැනගන්න ඕනේ. හරිද? මේ චෛතසික මොන මොන හිතේ යෙදෙනවද කියලා දැනගන්න ඕනේ. ඒක තමයි අපේ මූලික අරමුණ. හරිද? ඒ ටික දැනගන්න එක තමයි අභිධර්මයේ තියෙන පහසුම මේ ඒ ටික දැනගත්තට පස්සේ අපි ධර්ම ඉගෙන ගන්න එක පහසුයි. අපිට ඉගෙන ගන්න තියෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතර ගැන ලෝකේ තියෙන දේවල් එච්චරයි. ඒතකොට චිත්ත චෛතසික ගැන තමයි ඉගෙන ගන්න. ඉතින් මේක ලේසි කාරණාවක් දෙක අතකින් නෑ. නමුත් මේක ඉගෙන ගන්නවා කියන්නේ ලොකු කාරණාවක් සිදු කරගත්තා කියන එකයි. එතකොට චෛතසික ටික ගැන අපි විස්තර කරා චෛතසික මම කිව්වා ඒක විස්තර කරනකොට බෙදෙන වගුව ඔළුවේ තියාගන්න කියලා මම අද ඒක ගැන කතා කරන්නේ අපි කාලේ නාස්ති වෙන එතකොට දහම දාම එකම කතා කරනවා කියලා ගොඩක් වෙලා ආයෙක මතක් කරමු අපි චෛතසික ඕනලක් අද අපි සිත් පිළිබඳවටයි යන්නේ දැන් ඉතින් සිත් වල ගණන් ටික දාගන්න ඕනේ සිත් කොටස් හතරකට බෙදෙනවා භූමි වශයෙන් ඒවා විස්තර කරා දැන් මතකේ තියෙන්න ඕනේ නමුත් අපි දැනට මතකේ තියාගත්තම ඇති කොහොමද සිත් 121ක් කියලා ගන්න කිව්වා. පස්සේ ඒක ඒක කොටස් ආකාර දෙකකට සිත් වෙන් කරනවා 89ක් සහ 121ක් වෙන විදිහට. නමුත් අපි සම්පූර්ණ විස්තර වශයෙන්ම 121ක් කියලා හිතලා සිත් 121යි මේක බෙදෙනවා කොටස් හතරකට. එතකොට අපි මේක හතරට බෙදුවා. එහෙනම් මේ කොහෙද මේ chart එක අඳින්නේ? ඉතින් හරිද? මොනවද මේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. දැන් ඒක හොඳට මතකයි අපිට. හරිද? දැන් කාම රූපාවචර එනකොට දැන් පොඩ්ඩ බලන්න කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඔක්කොම තියෙන කුසල් පැත්තේ. කුසල් පැත්තක නේද? එතකොට එහෙනම් ඒක ඒක පොඩ්ඩක් මතක තියාගන්න අපිට ඕන වෙන හින්දා. එතකොට අපි දන්නවා කුසල පැත්ත ගැන නැත්නම් ওই සිත් ගැන කතා කරනකොට මේ සිත් කොටස් තුනකට සාමාන්‍යයෙන් බෙදෙනවා. එකක් තමයි කුසල, අනිත් එක තමයි ඒකේ විපාක, අනිත් එක තමයි කුසලත් නොවන විපාකත් නොවන ඒ කියන්නේ මූලික හේතුවක් වෙන්න ඇති ක්‍රියාසිත. එහෙනම් හැම එකක්ම කුසල විපාක ක්‍රියා විදිහට. එහෙනම් රූපාවචරත් කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙනවා. අරූපාවචරත් කුසල විපාක ක්‍රියාවට බෙදෙනවා. එතකොට ලෝකෝත්තර සිත් මාර්ග සහ ඵල වශයෙන් දෙක බෙදෙනවා මතක තියාගන්න ලේසි. කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙනවා. දැනට එහෙම මතක තියාගත්තාම මේක අපිට ගොඩක් පහසුයි. ඊළඟට මේ කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙන එකේදී ගණන් මතක තියාගන්න පුළුවන් වෙන මේ කියන්නේ ධානාංග පහක් තියෙනවා. ධානාංග පහක් තියෙන හින්දා මොකද වෙන්නේ? රූපාවචර ධානහින්දා එතන ඒවා යෙදෙනවා එතකොට තුනෙන් වැඩි වෙන්න ඕනේ කුසල විපාක සහ ක්‍රියා. එතකොට 15ක් වෙනවා. හරිද? ඊළඟට අරූපාවචර ධ්‍යාන මට්ටම් හතරක් තියෙන හින්දා ඒක තුනේ වැඩි වුණාම 12ක් වෙනවා. එහෙනම් අන්න බලන්න 15යි 12යි. ඊළඟට ලෝකෝත්තර සිත් පහ දී මාර්ගඵල උපදින්න පුළුවන්. එතකොට එතන ඔක්කොම 40ක් වෙනවා. හරිද? 8 වරක් පහ 40යි. මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි. මේ තමයි මේ ලෝකේ ඉන්න මිනිසුන්ට ඇති වෙන සිත් ටික මේ. අපි මේ කතා කරන අපි තුල ඇති විය හැකි සිත්. කවදා හරි දවසක හරි ඇති වෙන්න ඕන සිත්. වෙන කොහෙවත් තියෙන ඒවා නෙමෙයි මේ. හ්ම්. එහෙනම් ලෝකෝත්තර සිත් වශයෙන් ඇති විය හැකි සිත් තියෙනවා 40ක්. අරූපාවචර දැන් මතක හිටින්න කාට අරූපාවචර 12යි. ඇයි 12 වුනේ? හතරවරක් 3යි. රූපාවචර 15යි. ඒ මොකද ඒ ධානාංග පහයි ක්‍රියාසිත කුසල විපාක ක්‍රියා. අන්න එහෙම දැන් ඔළුවේ තියෙන්න ඕන මේක දැන්. එතන ගොඩක් ටිකක් හරි දැන් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ටික දැන් හරි. එතකොට එතන තියෙනවා එතන තියෙන සිත් එක එතකොට 15යි 12යි 40යි. හරිනේ. දැන් කාමාවචර පැත්තට එනවා. අද අපි කතා කරන්නේ කාමාවචර පැත්තේ සිත් පිළිබඳවයි. මේකේ එතකොට මේ කාමාවචර සිත් ගත්තහම තමයි සිත් තියෙන්න පුළුවන් මොනවද? එක්කෝ අකුසල එක්කෝ කුසල කියන එකයි. ඒතකොට කුසලත් නොවන අකුසලත් නොවන කියන්නේ ඒ වාගේ තද බෙදීමක් විදිහට යන්නේ නැති අහේතුක සිත් කියලා සිත් ටිකක් තියෙන අපි ඒවා ගැන කතා කරා. එහෙනම් දැන් කාමාවචර පැත්ත අපි බෙදනවා. අකුසල අහේතුක කුසල කියලා. හරි කාමාවචර බෙදෙනවා අකුසල අහේතුක කුසල. කුසල සිත් වලට කියනවා සෝබන සිත් කියලා. එහෙනම් අකුසල අහේතුක සෝබන. අන්න දැන් එක පැහැදිලි. කාමාචර ආයතන කර බෙදෙනවා. දැන් අපි දැන් දැන් ඔහොම කියනකොට ආයසර ඔක්කොම ටික මතක තියෙන්න ඕනේ 121යි කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර රූපාවචර කොටස් තුනයි අරකත් කොට අරගස් කොට අර පැත්තෙන් කොටස් දෙකයි මේක කොටස් ආය තුනකට බෙදුණා හරිද එතකොට මේක කොටස් තුනකට බෙදෙන්නේ කොහොමද අකුසල අහේතුක සෝබන. අකුසල අහේතුක සෝබන. දැන් සෝබන සිත කියන එක ආයශරයක්. ඒක කුසලනේ අර ඉස්සෙල්ලා වගේම රූපා ඒතර මතක තියාගන්න ලේසියෙන් මම මේ කියන්නේ. සෝබන සිත් ටික අරගෙන ඒ ටික ආයශරයක් කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙනවා. හරිද? කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙන කාමාවචර ටික. හරිද? එතකොට එන්න එතන එන්නේ අට ගානේ ඒක අපි අට ගන්න. එතකොට මට දැන් ලේසි. දැන් අර අර ප්‍රත්‍ය ආයේ පහ ගානේ ආවා තුනක්. හතර ගානේ ආවා තුනක් නේද? එතකොට දෙක ගානේ ආවා හතර ගානේ ආවා අට අට ගානේ ආවා පහක් ලෝකෝත්තරය 40යි. දැන් අපි ආපහුව කාමාචර වලට කාමාචර කුසල පැත්ත, සෝබන පැත්ත නේද? ඒකේ මතක තියාගන්න අට අපි විස්තර කරනකොට තේරෙනවා. එයි එහෙම අටක් එන්නේ කියලා. අට ගානේ තුනයි මොනවද කුසල විපාක ක්‍රියා. දැන් මතක තියාගන්න ලේසි. නේද? කුසල පැත්තේ කතා ටික ඔක්කොම ගත්තොත් කුසල සිත් ගත්තොත් එහෙනම් මේ බලන්න ඔන්න හොඳට මතක තියාගන්න. කාමාවචර පැත්තේ තියෙන කුසල වර්ගයක් තියෙනවා. නේද? ඒ ටිකත් බෙදෙනවා කුසල විපාක ක්‍රියා කියලා. එතරතර 8 ගානේ. රූපාවචර පැත්තේ තියෙනවා කුසල විපාක ක්‍රියා කීය ගානේද? 5 ගානේ. අරූපාවචරත් තියෙනවා කුසල විපාක ක්‍රියා කීය ගානේද? 4 ගානේ. නේද? තව කුසල සිත් වගේක් තියෙනවා ඒ මාර්ග සිත් ඵල සිත්. ඒක අට ඒවා පහයි. ධ්‍යානාංග පහයි මාර්ග සිත් ඵල සිත් අට. දැන් ඔන සෑහෙන්න පැහැදිලි දැන් වැඩි. නේද? ඔය ටික කියනකොට මතක තියාගන්න ඕන. ඒක තමයි මේකේ තියෙන වටිනාකම නැත්නම් අපිට මේක කියද්දි හරියට පැන ඔළුවෙන් යන්න ඕන ඉක්මනට අපි එකපාරටම කිව්වොත් එහෙම කාමාවචර සහේතුක ක්‍රියාසිත කියලා කිව්වා. කාමාවචර සහේතුක ක්‍රියා කියන එක පාඩම. කාමාවචර සහේතුක ක්‍රියාසිත 8යි කියලා කොයි වෙලාවකට දැම්ම විස්තර කරන්න ගන්නවා. එතකොටම මගේ හිතෙනවා කාමාවචර ක්‍රියානම් ආ මෙහි කොහෙද? සෝබන පැත්තේ නේද? කාමාවචර සහේතුකයි අහේතුක නෙවෙයි එතකොට. සහේතුක ක්‍රියා 8යි. හරි? අන්න එහෙම. ඊළඟට දැන් ඉතුරුනේ අපිට බෙදා ගන්න අකුසල සහ අහේතුක කියන ටික. එතකොට අකුසල සිත් සහ දැන් අහේතුක සිත් ටික ගත්තාම අහේත් අපි ඉස්සලගම අහේතුක සිත් අහේතුක ගත්තාම තියෙනවා අකුසල විපාක කුසල විපාක සහ ක්‍රියා දැන් අතර අර කලින් ඒවා අපිට තිබ්බේ කුසල පැත්තනේ අපි කතා කරේ නේද තිබ්බේ කුසල විපාක සහ ක්‍රියානේ දැන් අහේතුක සිත් ටික ගත්තාම මැද තියෙන chart එකේ කොහෙද මේක තියෙන්නේ කාමාවචරකේ එක පැත්තකින් කුසල් සිත් ටික තියෙනවා අනිත් පැත්තෙන් අකුසල් ටික තියෙනවා මැද තියෙනවා අහේතුක සිත් ටික. ඒ අහේතුක සිත් ටික ආය කොටස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ කුසල අහේතුක වෙන්න පුළුවන්, අකුසල අහේතුක වෙන්න පුළුවන්, ක්‍රියා වෙන්න පුළුවන්. නේද? නේද? එතකොට කුසල අකුසල ක්‍රියා කියලා. එතන වෙනස තියෙන්නේ කුසල අකුසල දෙකේම අහේතුක කාමාවචර. එතකොට එන්න ඒ සිත් ටික එහෙනම් අකුසල විපාක, කුසල විපාක සහ ක්‍රියා. අහේතුක වෙන්නේ හැම වෙලෙම මොන සිද්ද කියලා මතක තියාගත්තාම හරි අහේතුක වෙන්නේ විපාක සිත්. හරිද? ඒක රූපාවචරයට ගිහිට දැම්මා. අරූපාවචර ටිකත් අරූපාවචර කොට ටිකත් දැම්ම විපාක සහ ක්‍රියා ටික. කාමාවචර ටිකේ අහේතුක සිත් ටික වෙන් කරලා තියෙනවා. කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා කියලා. ඔන්න ඔතන විතරයි චුට්ටක් පැටලෙන්න තැනකට තියෙන්නේ. එතන මතක තියාගත්තාම අනිත් ඒවා ඔක්කොම එක වගේ. හරි? ඒ තීරුවෙන් එහා මම ආයෙ මතක හිටින්න කියන්නේ කාමාවචර පැත්තේ අකුසල සිත් වර්ගයක් තියෙනවා. අහේතුක සිත් වර්ගයක් තියෙනවා. ඔය දෙක විතරයි වෙන අකුසල සිතුත් මතක තියාගන්න පුළුවන් ලේසියෙන්ම ලෝභ දේහ මෝහ කියලා තමයි කොටස් තුනකට බෙදෙන්නේ. ඒක අපිට හොඳට හුරුයිනේ. එහෙනම් chart එක ඔළුවේ තියාගන්නකොට චිත් chart එක හොඳට මේකට ලොකු වෙලාවක් ගන්න අරගෙන මේක ඇඳ ගන්න පොතක් හොයාගත්තාම ලේසියෙන්ම මේක ඇඳගත්ත හැකි. නමුත් මතක තියාගන්න විදිහයි වටින්නේ. නැත්නම් ඇඳ ගන්න ගියාමත් කරදර වෙනවා. චිත් ටික ගැන කතා කරනවා නම් මේ දෙන කීපේ අපි මේක හිමින් කතා කරමු. ගොඩක් හිමින් කතා කරමු. එතකොට මේක හොඳට අපි කියන්නේ දිරවනවා කියලා. නේද? ගොඩාක් එකට දාපුවා දිරවන්නේ නැහැ. දැන් ආයෙ මම මතක් කරනවා මේක 121 කොටස් හතරට බෙදලා දෙන්න අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් මුලින් ඉඳන් පටන් ගත්තොත් පළවෙනියෙන්ම තියෙනවා කාමාවචර පැත්තේ තියෙන කාමාවචර අකුසල නේද? කාමාවචරාව අකුසල. අකුසලයේ කොටස් තුනකට බෙදෙනවා. ලෝභ, දේශ, මෝහ. ඊළඟට අහේතුක. හරි කාමාවචර අහේතුක. ඒක කොටස් තුනකට බෙදෙනවා. කුසල ක්‍රියා, අකුසල ක්‍රියා, විපාක. කුසල ක්‍රියා විපාකනේ අහේතුක වෙන්නේ. හැම වෙලේම මතක තියාගන්න විපාක සහ ක්‍රියා තමයි අහේතුක වෙන්නේ. එහෙනම් අකුසල විපාක, කුසල විපාක සහ ක්‍රියා. එතනින් එහාට තියෙන ඔක්කොම මාර්ග සිද්දක්වාම බෙදලා තියෙන්නේ කොහොමද? කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. අන්තිම ඔක්කොම බෙදලා තියෙන විදිහට. එතකොට බෙදලා තියෙන දේ ගත්තොත් අන්න කාමාවචරයේ කුසල පැත්තට අකුසෝබන කියලා කියනවා. ඒකත් කුසල විපාක ක්‍රියා 8 ගානේ. හරිද? රූපාවචරයේ තුනට බෙදෙනවා කුසල විපාක ක්‍රියා 5 ගානේ. හරිද? පස්වර 3යි එතකොට එන්නේ. හරිද? අරූපාවචරයේ ආය බෙදෙනවා කුසල විපාක ක්‍රියා 4 ගානේ. 4 3 12යි. මාර්ග එනකොට 8 වර 5 40යි. දැන් අපිට සාර ඔය වගේ සාරාංශයක් ඔලුවට ගන්න. හරි? මේක අහගත්තාම ඔය විදිහට අහගත්තාම ලේසි මේ සාරාංශය ඔලුවට ගන්න. මේක දැන් ආය පැටලෙයි කියලා හිතේ අමාරු නෑ. අමාරුයි කියලා හිතන්න එපා. මොකද මේ ටික ඉගෙන ගන්න අර මං කිව්ව ලස්සන කතාවකට තමයි අපි යන්නේ. ඒක හරි ඕනම දෙයක් කරද්දී අමාරුයි කියලා හිතාවුවොත් කලින්ම මොකක්වත් කරගන්න බෑ. නේද? ඇයි මං ලස්සන කතාවක් කියලා කිව්වේ මේකට? ලස්සන කතාවක් කියලා කිය අර ළමයි කතාව මම කියවන්නේ නේද මේක අපේ හිතේ හැම වෙලෙම සිද්ධ වෙන ක්‍රියාවලියක් අපිට අයිති නැතුව සිද්ධ වෙන ක්‍රියාවලියක් හරියට අර සමිතියක් හැදෙනවා මේ ළමයි ටික එකතු වෙලා නේද? ඒතර මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික. හා ඒ වගේ මේ සිත හැදෙන්නේ මේ මේ චෛතසිකයන් එකතු වෙලා කියලා අපි අපි දැනගන්න ඕනේ ඉස්සරහට. හරිද? ඊළඟට අපි ළමයි වෙන වෙනම ගන්නවා. හරි? මේ ළමයා මේ සමිතියෙත් ඉන්නවා මේ සමිතියෙත් ඉන්නවා මේ සමිතියෙත් ඉන්නවා මේ සමිතියෙත් ඉන්නවා. හරිද? එතන දක්ෂ ගුරුවරයාට ළමයි ගැන ලොකු අදහසක් තියෙනවා. එයා දන්නවා ළමයා දක්කනම එහෙමයි කියලා. එයා දන්නවා සමිතිය සමිතිය කියනකොට මේ ළමයි ටික තමයි ඉන්නේ කියලා. අන්න ඒ වගේ අපි ගැන සංවේදීව ඉන්න තමන්ගේ ක්‍රියාවලිය ගැන හොයනකොට මේ මේ සිත්වල මේ චෛතසික උපදිනවා. මේ චෛතසික යන්නේ මේ මේ සිත්වලට. මේ සිත ගත්තොත් ඒ සිතෙහි යෙදෙන චෛතසික ටික මේ ටිකයි. මේ චෛතසිකය ගත්තොත් ඒ චෛතසික මේ මේ සිත්වල යෙදෙනවා කියලා දෙපැත්තට. එකම සිද්ධිය දෙපැත්තට විග්‍රහ කරන්නේ ඇයි? දක්ෂතා ඒක තමයි යම් දෙයක් ගැන දන්නවා කියන්නේ නේද? ළමයි ගැන දන්නවා කියලා කියන්නේ සමිති ගැන දන්නවා. ළමයි ගැන සමිති ගැන දන්න ගුරුවරයා කියන්නේ සමිතිය කියනකොට මේකේ ඉන්න ළමයි ටික දැනගන්න ඕනේ. ළමයා කියනකොටම එයා එයා සම්බන්ධ සමිති ටික දැනගන්න ඕනේ. හරිද? පැහැදිලි නේද? ඔය ටිකට තමයි අපි මේ උත්සාහය ගන්න. හරිද? ඔය ටිකට තමයි උත්සාහ කරන්නේ. මේක කරන්න බැරි නෑ. හරිද? මේක කරන්න අපි ඔක්කොම ළමයි ටික ගැන දැන් ඉගෙනගෙන ඉවරයි. ඒ කියන්නේ චෛතසික ගැන ටික ඉගෙනගෙන ඉවරයි. දැන් සමිත ටික ගැන තමයි මේ ඉගෙන ගන්න යන්නේ. හරි? ඒක තමයි දැන් කියවෙන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සහ කාමාවචර කියලා. කාමාවචර සිත් එතකොට අකුසල් සිත් 12ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවා. සෝබන සිත් 24ක් තියෙනවා. සෝබන කියන්නේ කුසල සිත් 8 ඒවා 3 එක 24යි. දැන් අපි අකුසල් සිත් ටිකයි අහේතුක සිත් ටිකයි ගැන කතා කරමු. ඉස්සෙල්ලාම අකුසල් සිත් ටික ගැන කතා කරමු. එතකොට දැන් අද අපි කතා කරන්නේ කාමාවචර 54න් නේද කාමාවචර කොටස් තුනකට බෙදුණා. අකුසල්, අහේතුක සහ සෝබන කියලා. ඒකේ අකුසල් සිත් ටික ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අකුසල් සිත් තියෙන්නේ 12යි. ඒ 12 ඇදලා තියෙන්නේ ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 3යි. දෙකයි. ඉතින් ඔන්න ඔය විදිහට මේක කතා කරගෙන යන්න ඕනේ. එතකොට දැන් ඉන්න දැන දන්නවා අපි. නේද? නැත්තම් වෙන්නේ දැන් පොතක් බලන්න ගත්තත් අපි විස්තර කරගෙන යනකොට අර කියනකොට කියනකොට එකම නම් වලින්නේ කියන්නේ. කියනකොට මේක කොහෙද ක්‍රියාසිත කොහෙද අර එහෙම කියනකොට ඔක්කොම පැහැදෙනවා. එහෙනම් මේ මේක තමයි වටින්නේම මම ඒකයි මේකට ලොකු වෙලාවක් ගන්නෙ. ඔය chart එක හදන්න දැන් මතකයි ඔළුවෙන් මතකයි ඉක්මනට හදන්න. අදම දැන් මේ බණ ඉවර වෙච්ච ගමන් හරිද? ඕන්නම් පොඩි පොතක් හොයාගෙන හරි මේක අඳින්න අඳින්න තියෙන ඉරි කැලේ ටිකක් අඳින්න මෙහෙම හතරකට බෙදුවා නේද? උඩින් හතරකට බෙදුවා. ආය දැන් මේ පැත්තක තුනකට බෙදුවා නේද? ඊට පස්සේ අකුසල අහේතුක සෝ ක්‍රියා මේ මේ කුසල කියලා නැත්නම් සෝබන කියලා. ඊට පස්සේ ඒක ආය කොටස් තුනකට බෙදුවා නේද? ලෝභ දේශ මෝහ කියලා. අහේතුක කොටස් තුනකට බෙදුවා අකුසල විපාක කුසල විපාක ක්‍රියා කියලා. ඊළඟ සෝබනේ කොටස් තුනකට බෙදුවා කුසල විපාක ක්‍රියා කියලා. අනිත් ඒවා තුනට තුනට බෙදුවා. ඉක්මනට ඔය chart එක හදාගන්න පුළුවන්. මේ සටහන හදාගෙන ලස්සනට ලියාගෙන මම හැමදාම කියන්නේ නේද දරුවෝ ආවර්තිත වගෝ ගහන් ඉන්නවා කාමරේ. අපි කුස්සියේ හරි කාර්යාලය මේසයක මේක ලොකුවට ගහලා නේද මතක තියාගන්න මේක පාවිච්චි කරන්න හොඳයි. දැන් අපි යමු ලෝභ මූල, දේශ මූල සිත් කියන ඒවට සාමාන්‍යයෙන් අපි ඔයිට කලින් විස්තර කරා නමුත් මම දැන් ආයතරයක් විස්තර කරනවා යමෙක්ගේ සිතේ ඇතිවෙන යමෙක්ගේ සිතේ කුමන හෝ සිතක් ඇති වුණොත් අනාගතයේ ඒ තැනත්තාට නරක විපාක ගෙන දෙනව නම් විපාක ගෙන දෙනව නරක නම් අන්න ඒවට කියනවා අකුසල් සිත් කියලා. හරිද? මේ අකුසල් සිත් වලින් කරන්නේ හැම වෙලේම නරක විපාක ගෙන දෙන ක්‍රියාවක්මයි. සිත් වෙන්නේ. හරිද? එතකොට අකුසල් සිත් ඇති වෙන්න කාරණා තුනක් හේතු වෙනවා. නේද? මොකද්ද අර්ථ දැක්වීම? යමකගේ සිතේ ඇති වෙන අනාගතයේදී ඒ තැනැත්තාට නරක විපාක ලබා දෙන යමකගේ සිතෙහි ඇති වෙන අනාගතයේදී ඒ තැනැත්තාට නරක විපාක ඇති කෙනලා දෙන සිත්වලට කියනවා අකුසල සිත් කියලා. ඒතර අකුසල සිත් කරන්නේ නරක විපාක ගෙනත් දෙන ක්‍රියාවන් මේ අකුසල සිත් ඇති වෙන්න කාරණා තුනක් මුල් වෙනවා මොනවද? ලෝභ, දේශ, මෝහ. ලෝභ, දේශ, මෝහ. ඒවට කියනවා අකුසල් මුල් කියලා. ලෝභ, දේශ, මෝහ වලට කියනවා අකුසල මූලයන් කියලා. අකුසල මූලයන් කියලා. හරි? දැන් එහෙනම් මොනද අකුසල කතා කරන්නේ? දැන් අකුසලයේ කියවහම දැන් අපිට තේරෙන්න ඕන අකුසල කියන්නේ මොකක්ද? දැන් අපි කියනවා මේක අකුසලයක්ද දන්නේ නැහැ. අකුසලයක් වෙයිද දන්නේ නැහැ. ඉතින් අකුසලයක් කියකි කියන මම මේ වගේ වැඩක් කරා මට අකුසලයක් වෙයිද දන්නේ නැහැ. ඔය කියලා නිකන් ඒක අකුසලයේ කියන එක අපි මෙච්චර කල් සම හුඟක් අය මගෙන් අහලා තියෙනවා එහෙම. මේ හිතාගෙන ඉන්නේ නිකන් අදෘශ්‍යමාන දෙයක් කියලා. අකුසලයක් වෙනවද නැද්ද කියලා හොයාගන්න Tamanට පුළුවන් බෑද? ලෝභයක් තියනවද? දේශයක් තියනවද? මෝහයක් තියනවද කියලා හොයාගත්ත ගමන් අකුසලයද කියලා Tamanට හොයාගත්ත හැකි. නේද? එතකොට අකුසලයේ ගැන නිබඳව අපිට 100ක් තියෙන්න ඕනේ. හරිද? හැම වෙලෙම 100ක් තියෙන්න ඕන. දැන් අර්ථ දැක්වීමත් එක්ක 100ක් තියෙන්න ඕන. අකුසල සිතක් කියන්නේ අනාගතයේදී නේද නරක විපාක හම්බ වෙනවා මට. එහෙනම් හරියන්නේ ළමයි කෙරෙහි තියෙන ආදරය කුසලක්ද අකුසලද එතකොට? අකුසල. හොඳට හොයාගත්ත හැකි නේද? ළමයෙක් තුළ තියෙන ආදරය ආදර හැඟීමක් කියන එක අකුසල. ඇඳුමකට තියෙන කැමැත්ත අකුසල් වැටෙන. ඒකට අකුසල් සිත් හොඳ විපාක ලබා දෙන්නේ නැහැ. මොකද ඒවත් එක්ක ඊට පස්සේ දුක් ඇති වෙනවා පස්සේ. නේද? මානසික දුකක් හරි ඇති වෙනවා. ඉතින් ඒකයි මේව තේරුම් ගන්න එකේ වටිනාකම අර්ථ දැක්වීම ටික දන්නවා නේද? පිස්සු වගේ ඉන්නේ නැහැ එතකොට. නේද? හොඳට දන්නවා ධර්මයේ කවුරු හරි කතා කරනකොට මොකද්ද මේ කියන්නේ කියලා දන්නවා. හොඳයි. එතකොට එහෙනම් අකුසල මූල කියන්නේ ලෝභ දේශ මෝහ කියන එක. ඒතර ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. උපදින සිත් තියෙන්නේ. එතකොට ඇත්තටම අකුසල් සිත් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ මෝහය මෝඩකම නැත්තම් ඒක වෙන්නේ අවිද්‍යාව නැති වුණා නම් සම්පූර්ණයෙන් වෙන්නේ නැහැ. ඒකෙන්ද අකු මේ මෝහය තියෙන කෙනෙකුට කිසිම දෙයකින් හොඳ නරක වැරද්ද නිවැරද්ද සත්‍ය අසත්‍ය කියලා මොකක්වත් දන්නේ මොනවත්වත් දන්නේ නැහැ. ඒක ඒකින්ද තමයි මේ වෙයි අනිවාර්යයෙන්ම මේ මෙන්න මේ මෝහමය ස්වභාවය හැම අකුසල් සිතකම තියෙනවා. නමුත් මෝහ මූලයේ තිබුණාට අර ප්‍රධාන වශයෙන් බලවත්වය දෙන්නේ ලෝභ වෙනකොට අපි ලෝභ මූල කියනවා. බලවත්වය දෙන්නේ දේශය වෙනකොට ගැටීම වෙනකොට ඒකට කියනවා දේශ මූල කියලා. ඒ මොකද දැන් අපි කොහොමත් මුලා වෙලා ඉන්න කෙනෙකුට අකුසල් ඇති වෙන්නේ. ඒ අකුසල් ඇති වෙනකොට අර සමහර දේවල් වලට දැඩි ආසාවන් අකුසලයේ උදාහරණයක් විදිහට මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් ඒ මනුෂ්‍ය ශරීරයකට දැඩි ආසාවක් නැති වෙනවා සමහර අයත්න්ට. එතකොට මේ මෝහයෙන් හින්දා ඒක වෙන්නේ. මෝහය මුල් වෙලා තියෙනවා. නමුත් ඒකත් එක්ක ඇති වෙන දැඩි ලෝභයක් ඇති වෙනකොට අපි ඒකට කියනවා ලෝභය මුලුණා. ඒ සිතට ලෝභ මූල සිතක් කියලා. ඊළඟට සමහර අරමුණු ආපුවාම සමහර අයට මොකද වෙන්නේ? නේද? දැඩි ගැටීමක් ඇති වෙනවා. අප්පෝ මේක හරියන්නේ නැහැ කියලා ලොකු ගැටීමක් ඇති වෙනවා. ඒකත් එක්ක අපිට ඉන්න අමාරුයි. ওই දෙකත් එක්ක ඉන්න අමාරුයි. නේද? රත් වෙන, දැවෙන ස්වභාවය තියෙනවා. එතකොට ඒකට කියනවා දේශමූල සිතක් කියලා. එතකොට මූලිකවම මෝහය මෝහය කියන්නේ මෝහය ප්‍රබලව මුල් වෙන සිත් වලට කියනවා මෝහ මූල කියලා. එතකොට මේ මේ කාරණා මුල් වෙන්නේ නැතුව යෙදෙන සිත් වලට කියනවා අහේතුක කියලා. ඒවා හේතුවක් නැහැ කියනක නෙවෙයි. ලෝභ මුල් වෙන්නේ නැහැ, දේශ මුල් වෙන්නේ නැහැ. මෝහය මූලික වෙලා නැති හින්දා ඒවට අපි කියනවා අහේතුක සිත් කියලා. හරි. ලෝභ මූල සිත් කියන ඒවා මේ ලෝභ මූල සිත් 8ක් හැදෙන විදිහ. ඇයි මේවා බෙදෙන්නේ කියලා බලන්න මේවා බෙදෙන්නේ තණ්හාව, ditthිය සහ සංස්කාරයන්. සංස්කාරයන් කියන්නේ ඒ කෙරෙන විදිහ. හරිද? ඒ කෙරෙන විදිහ අනුව තණ්හා, දිස්ති, ditthි සංස්කාර කියන ඒවා යෙදෙන නොයෙදෙන විදිහ අනුව තමයි මේ සිත් බෙදෙන්නේ. හරි? දැන් බලන්න දැන් එකක් දෙකක් එතකොට දැන් පළවෙනි එක තමයි සමහර වෙලාවට මේ සිතක් සිතක තියෙනවා ඒ අරමුණෙහි මිහිර විඳින තණ්හාව හේතුවෙන් අරමුණෙහි මිහිර විඳින ස්වභාවය. ඒ අරමුණේ මෙහි මොකක් හරි අරමුණක් දැකලා දැන් දැන් බලන්න වැරදි වැරදි අදහසකින් කෙනෙක්ගේ ශරීරයක් දිහා බලලා අන්න එතන තියෙනවා වැරදි දෘෂ්ටියක්. නේද? මේක මේවා තමයි හරියටම හරියන්නේ මේ ශරීර සුබයි කියලා. ඒකත් එක්ක ඒ අරමුණේ මිහිර විඳින ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඒක සෝමනස්ස සහගතයි. සමහර සිත් සෝමනස සහගතයි ලෝභ මුල සිත්. සමහර සිත් උපේක්ෂා සහගතයි. හරිද? එතකොට ලෝභයත් එක්ක දෝමනස්සය දෙන්නේ නැහැ. ලෝභයත් එක්ක දෝමනස්සය දෙන්නේ අපි ලෝභ දෙයක් දැක්කහම ලෝභ දෙයක් අහපුහම අපිට ලෝභය ලෝභය යෙදලා තියෙනවා නම් සමහරලාට ඒ ලෝභය යෙදලා තියෙන එක ලොකු සන්තෝෂයක් උපදිනවා හිතේ. එතන වැරදි අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම එක්කෝ එහෙම ලොකු සන්තෝෂයක් නැති උපේක්ෂාවක් තියෙන්න පුළුවන්. එහෙනම් උපේක්ෂා සහ සෝමනස්ස කියන දෙක අනුව සිත නේද? ලෝභ මූල සිත් දෙකට බෙදෙනවා. හොන දෙකට බෙදුණා දැන්. හරිද? ඊළඟට සමහර සිත්වල සමහර සිත්වල වැරදි දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. සමහර සිත්වල වැරදි දෘෂ්ටියක් නැති වෙන්නත් පුළුවන්. අන්න දැන් දෙකට බෙදුන එක මොකද වෙන්නේ? දැන් ඔන්න දැන් සිතක් හැදෙන එක ආකාර දෙකකින්. මොකද සෝමනස්ස වෙන්න පුළුවන්. ලෝභ සිතක සෝමනස්සේ තියෙන්න පුළුවන්. උපේක්ෂාව තියෙන්න පුළුවන්. අපි අර මොකද්ද මේ ගැලීම් සටහනක් මෙහෙම හිතන්න පොඩ්ඩක් හිතෙන්න. ඔන්න සිත නේද ලෝභ මූල සිතක්. මේක දැන් මම මෙහෙම දෙකට බෙදනවා. මෙහෙම එකක් ගහලා දෙකට බෙදලා මෙතනින් ලියනවා. සෝමනස්ස වෙන්න පුළුවන්. උපේක්ෂාව වෙන්න පුළුවන්. මෙහෙම තියෙන ඒ කියන්නේ එක තැනක මෙහෙම ලියනවා ලෝභ මූල සිතක් කියලා. ලෝභ මූල සිතක් ඇති වෙන විදිහ. හරිද? ඒ කරලා කොනෙන් මෙහෙම ත්‍රිකෝණේ වගේ ඉර දෙක ඇඳලා රුක් සටහනක් වගේ. ඒක මේ පැත්තෙන් ලියන මේක සෝමනස්ස වෙන්න පුළුවන්. උපේක්ෂා වෙන්න පුළුවන්. දැන් සෝමනස්ස එක දැන් දෙකට බෙදලා තියෙන්නේ. සෝමනස්ස එක ආය දෙකට බෙදෙනවා. දිට්ඨි ගත සංප්‍රයුක්ත කියලා කියන්නේ දිට්ඨිය යෙදලා තියෙන්න පුළුවන්. දිට්ඨිගත විප්‍රයුක්ත කියනකොට දිට්ඨිය තියෙන්න පුළුවන් නේද? හරි. දැන් අර දෙකට බෙදලා තියෙන එක ආය දෙකට බෙදනවා එහෙම. නේද? ආය දෙකට බෙදනවා එහෙම. දැන් ඒක යට එකත් එහෙම උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත වෙන්න පුළුවන්. දිට්ඨිගත විප්‍රයුක්ත වෙන්න පුළුවන්. දැන් කීයක් ඇවිල්ලාද? අන්තිමට හතරක් ඇවිල්ලා. නේද? මේක ආය සංකාර ભેදයෙන් ආය දෙකට බෙදෙන හැම හිතක්ම සංකාර ભેදයෙන් කියලා කියන්නේ අනුන්ගේ මෙහෙයවීමකින් කරාද තමන්ගේ මෙහෙයවීමෙන් කරාද අසංකාරිකයි කියන්නේ කාගේවත් මෙහෙයවීමකින් තොරව කරා එතකොට සසංකාරිකයි කියන්නේ කාගේ හරි මෙහෙයවීම ඇතුව කරා එතකොට අපිට ඇති වෙන ලෝභ සිතක් හරිද ආකාර 8කට හැදෙන්නේ අන්න එහෙමයි ඒක හොඳට තේරුම් ගන්න හරි ලේසියි එතකොටයි දැන් දෙකට බෙදුණා ඒ දෙකට බෙදිච්ච එක ආය දෙකට දෙක බෙදුණා හතරයි ආයෙ දෙකට බෙදුණා එතකොට අර හතර මාය දෙකට බෙද දෙකල වෙනවා දෙවරක් හතර 8යි. හරි එතකොට මට උපදින ඕනම ලෝභ සිතක්. අන්න ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරිද? මගේ සිතේ ඇතිවන ඕනම ලෝභ සිතක්. ඇති වෙන්නේ එක්ක කාගේ හරි මෙහෙයවීමකින්. හරිද? ඒ මෙහෙයීමක් තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. වැරදි දෘෂ්ටියක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සෝමනස්ස වෙන්නත් පුළුවන්, උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. හරිද? ඒතර අපිට ඇත්තටම පුළුවන් වෙන්න ඕනේ දැන් මට ඇති වෙන ලෝභසිත ඇති වෙන්න හේතු ටික මේ අපූර්වට තියෙනවා මන්න. නේද? එහෙනම් ditthi අයින් කරගත්තොත් වැඩේ හරියනවා. නේද? ඒතර මේ මේවා මේවායින් වෙන්නේ නේද? දෘෂ්ටි අයින් කරගන්න ඕනේ. ඒ වගේම ඒතකොට කාගේ හරි මෙහෙවීමකින් මේවා වෙනවා කියන එක. එතකොට පාප මිත්‍ර සේවනය, කල්යාණ මිත්‍ර සේවනය ගැන එහෙම බලනකොට අපිට යම් අදහසක් ඇති වෙන්න පුළුවන් මේ මෙහෙවීමකින් සිද්ධ වෙන දේ කියලා. ඉතින් ඒ අරමුණක් ගන්නකොට ඒ හැම අරමුණකම හොඳ බව, නරක බව, මධ්‍යස්ත බව කියන මේ ගුණ තුන එකක් තියෙන්න ඕනනේ. ඉතින් ඒවා අනුව තමයි මේ මේවා සිද්ධ වෙන්නේ. එතකොට මේකට කියනවා අරමුණු රසය කියලා. මේ අරමුණු රසය ඉතින්ද තමයි සෝමනස් උපේක්ෂා දෝමනස්සාරිය හැදෙන්නේ. හරිද? එහෙනම් දැන් අපිට ඔන්න ලෝභ මූල සිත් අටේ වර්ගීකරණය තේරුණා. මම නිකන් අහන්නම්. හෙව්වොත් වෙන ලෝභය ඇති වෙන්න හේතුවක් හෙව්වොත් එහෙම හම්බෙයිද? නේද? ලෝකයේ තියෙන අරමුණක අරමුණක තියෙන මිහිරි රසය විඳිනවා අරමුණෙහි මධ්‍යම රසය විඳිනට උපේක්ෂාවක් එනවා. හරිද? ලෝභ මූල සිත්වලින් උපේක්ෂාව සහ සෝමනස්සය විතරයි තියෙන්නේ. එතකොට මේක වෙන්න වැරදි දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. නැත්නම් නැති නේද වැරදි දෘෂ්ටියක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඊළඟට අනුන්ගේ මෙහෙවීමකින් හෝ මේ සිත එදෙනවා අනුන්ගේ තල්ලුවක් තියෙනවා අනුන්ගේ තල්ලුවක් නැහැ ඉතින් ඔය ටික ඇරෙන්න ඔය අපිට ලෝභ මූල සිත් උපදින අවස්ථා අපිට ලෝභ මූල සිත් උපදින අවස්ථා ටික තමයි ඔය ඉතින් අන්න ඒකත් එක්ක අපිට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිවම හරිය හරිම තීරණයකට එන්න මම මගේ තුල ඇති වෙන්නේ මොනවද කියලා. හරිද? බලන්න අකුසල් සිතක් ඇති වෙනකොට දැන් අපි බලමු එක එක මේ සිත්වල යෙදීම් කීපයක්. දැන් ලෝභ මූල සිතක් ගත්තහම ඒක සෝමනස් වෙනවා කියලා කියන්නේ යම්කිසි අකුසලයක් කරනකොට ඒ අකුසලයත් එක්ක ප්‍රීතියක් ලබනවා. සමහරවිට අපි අපි සමහර වෙලාවට නේද මොනවා හරි අකුල දැන් රාගයකින් නේද ඒ ඒ රාගයකින් ඒ වගේම යම් ආකාරයක ලෝභ සිතකින් යමක් කරනකොට ඒ ලෝභයට අදාළ අරමුණු හම්බෙනකොට ආදරය කරන කෙනෙක් දකින්නකොට නේද අපිට මොකද වෙන්නේ ප්‍රීතියක් සෝමනස්සයක් ඇති වෙනවා එන්නේ එතකොට ඒක සෝමනස් අකුසල් වුණාට ඒක සෝමනස් සහගත නැත්නම් ඇති මිනිස් අකුසල් වේදෙන්නේ නේද එතකොට සමහර වෙලාවට අකුසල් අකුසල් වේදුනට ඒක අකුසලේ ලෝභ වුණාට ලෝභ වෙනවා ඒක සෝමනස්ස සහගතයි ඊළඟට අරමුණෙහි සාමාන්‍ය ස්වභාවය මධ්‍යභාව විඳින්නාව සිත උපේක්ෂා සාගත වෙනවා. ඒක අකුසල ඒ අකුසලය කරද්දී යාට ලොකු සතුටක්වත් දුකක්වත් ලැබෙන්නේ එතකොට ලෝභ සහගත සිතකින් ඒක කෙරෙන්නේ. ඒක එතකොට ඒ කියන්නේ ලොකු අපි එහෙම ඒවා තියෙනවා ලෝභ සහගත සිතකින් යම් යම් දේවල් කරනවා. කරනකොට ඒ ඒ ලෝභ සහගත සිතත් එක්ක එයාට ලොකු සතුටක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක උපේක්ෂා සහගත වෙන්නේ එහෙමයි. ඊළඟට ditthිගත සම්ප්‍රයුක්ත කියන එක අපි තේරුම් ගමු. ditthිගත සම්ප්‍රයුක්තව අකුසල් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අප පින්පව් දෙයක් කියලා දෙයක් නැහැ. දැන් මෙයා අකුසලෙන් අකුසල් වලින් වැඩක් කරන එක සෝමනස්ස සාගත වැඩක් කරන එයා එයාගේ අදහස තියෙනවා ඔය පින්පව් කියලා දෙයක් නැහැ. නැත්තම් විපාක නැහැ. නේද? අපි දන්න විපාක නැහැ. විපාක නැහැ කියලා හිතාගෙන කටයුත්තක් කරනවා ඒක නිසා සෝමනස් සහගත කරනවා මේක කොහොම කරත් එකයි දැන් සතෙක් එහෙම මරද්දී ඇති වෙන දේශාගසිතක් දැන් දැඩිව අපිටම මොනවා හරි දැකලා ලොකු සන්තෝෂයක් ඇති වුණා ඒ සන්තෝෂයත් එක්ක යාට තියෙනවා වැරදි අදහසක් මොකද්ද මේ මම මේ වැඩේ කරන්නයි යන්නේ හැබැයි මේ කරන වැඩේ තුල පින්පව් නෑ පින්පව් තියනවා කියලා දැනගත්තා නම් මෙයාට මෙතන සෝමනස්සයක් උපදින්නේ නෑ හරිද කරන්න යන්නේ වැරදි වැඩක් අකුසලයට මූලික වෙච්ච වැඩක් එතකොට එයාට එහෙම එන්නේ වගේ දිට්ඨිය යෙදෙනවද නැද්ද කියලා වැරදි දෘෂ්ටි මොනවද කියලා දැනගෙන ඒවා යෙදෙනවද නැද්ද මොනවද දුන් දෙහි විපාක නැත මහා දානයන්හි නේද ආදී විපාක නැත ඊළඟට ගුණවතුන්ට නේද දෙන දේවල් වල නේද පුදපඬු ආදී විපාක නැත කුසල අකුසල වල විපාක නැහැ නේද නත්ති සුකට දුක්ඛානම් කම්මානම් ඵලම් විපාකෝ කියලා ඒවා විපාක නැහැ කියලා අදහසක් තියෙනවා. හරිද? ඒ වගේම මෙලව කරන පින්පව් වල විපාක නැහැ. මෙලව කරන පින්පව් පරලොව පටිසන් දෙන්නේ නැහැ. මවට කරන උපස්ථානයේ ඵලයක් නැහැ. පියාට කරන උපස්ථානයේ ඵලයක් නැහැ. උපපාතික සත්වයෝ නැහැ. ඉතින් මේ වගේ දෘෂ්ටි තියෙනවා. මේ වගේ අදහස් තියාගෙන ඉන්න අය ඉන්නවා. නේද? දැන්ටත් කියනවා මේ මනුස්ස ලෝකේ තමයි ඔක්කොම තියෙන්නේ. මේක දිව්‍ය ලෝක නෑ, බ්‍රහ්ම ලෝක නෑ. ඔක්කොම තියෙන මනුස්ස ලෝකේ අපාය නෑ. ඔක්කොම මිනිසුන්ට තමයි තියෙන්නේ කියලා. හැබැයි තිරිසන් අපාය ගැන කතාවක් නැහැ එතකොට. එහෙම කියන අයට. හරි. ඉතින් මේ වගේ අපි තේරුම් ගන්න ඕනේ ඒ දෘෂ්ටිය යෙදෙනවද නැද්ද කියලා. එතකොට මෙලොවත් පරලොවත් ගැන අවබෝධ කරගෙන දේශනා කරන යහපත් පිළිවෙත් පුරන ශ්‍රමණ බ්‍රාහමණයන් නැහැ කොහෙද ඉන්නේ ඒ වගේ අය නැහැ. හරි. ඉතින් මේ වගේ ඒ වගේම තව ඔය ඒව කොටම වැටෙනවා අපි ඔක්කොම දෘෂ්ටි ටික ගත්තොත් එහෙම බ්‍රහ්මජාල සූත්‍රය ගත්තොත් තියෙනවා දෙසටක් වූ එද මිත්‍යා දෘෂ්ටිය. ඒතර සක්කාය දිට්ඨිය. මේ ඔක්කොම කියන්නේ දෘෂ්ටි. ඔය දෘෂ්ටි යෙදෙනවා නම් ඒ ලෝභ මූල සිත්වල කියන දිට්ඨිගත සංප්‍රයුක්තය කියලා. දිට්ඨිය දෙන්නේ නැති වෙලාවට කියන දිට්ඨිගත විප්‍රයුක්තය කියලා. ඊළඟට අපි ඉස්සර කතා කරා වගේ කෙනෙක් දැන් අපි හිතමුකෝ කාට හරි හොරකමක් කරන්න උවමනා වුණොත් ඇතුළෙන්ම අදහසක් ඇවිල්ලා නම් ඒක කරන්නේ. හරිද? ඇතුළෙන්ම අදහසක් ඇවිල්ලා නම් ඒක කරන්නේ ඔන්න ඒ තමයි අපි කියන අසංකාරිකයි කියලා කියන්නේ. එහෙම නැත්නම් දැන් අපි හිතමුකෝ මගේ තියෙන මට නිකන් අකමැත්තක් තියෙනවා මේක කරන්න. නමුත් කාගෙන් හරි ලොකු අනුබලයක් තියෙනවා. අනුබලයක් තියෙන. ඒ අනුබලය අනුව තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. සමහර විට අකමැත්තෙන් වෙන්න පුළුවන්. හරිද? එතකොට අර ඒ අසංකාරිකයි සමහරට කාගෙන් හරි සසංකාරිකයි කාගෙන් හරි අනුබලයක් තියලා සන්තෝෂෙන් කරන්නත් පුළුවන්. කාගේ හරි අනුබලයක් ඇතුව උපේක්ෂාවෙන් කරන්නත් පුළුවන්. ලොකු සන්තෝෂයක් උපදින්නේ නැහැ. කාගේ හරි අනුබලයක් තිබ්බට ලොකු සන්තෝෂයක් නැහැ. අන්න එහෙම යම් කිසි කෙනෙකුට ඔය ආකාර 8ට බෙදි බෙදි තමයි සිත් පහළ වෙන්නේ ලෝභ සිත්. ඒකයි ලෝභ මූල සිත් ටික බෙදෙන්නේ කොටස් 8කට. සෝමනස්ස සහගත දිත්‍යත කියන සෝමනස්ස දෝමනස්ස වශයෙන් බෙදෙනවා දිත්‍තිගත සංප්‍රයුක්ත දිත්‍තිගත විප්‍රයුක්ත වශයෙන් බෙදෙනවා අසංකාරික සසංකාරික වශයෙන් බෙදෙනවා ඉතින් ලේසිද මතක තියාගන්න ඒ තරම්ම අමාරු වෙන්නේ නැහැ ওই ටික මතක තියාගන්න හරිද 8යි එතකොට අපි සාමාන්‍ය වශයෙන් මතක තියාගන්න ඕන ඕවත් එක්ක මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා ඒ තමයි මේ ලෝභ මූල සිත්ින්දා අපිට සිද්ධ වෙන කර්මපත වර්ගයක් තියෙනවා. කර්මපත කියලා කියන්නේ විපාක දෙන ඊළඟ භවයක් පවා සකස් වෙන්න හේතු වෙන ලෝභ මූල සිතින්දා ඇති වෙන කර්මයන් ටික. එන්න ඒ අලෝභ මූල සිතින් ඇති වෙන කර්මපත තමයි සත්ව ඝාතනය නෑ. සත්ව ඝාතනය දේශපැත්තට යන්නේ අදත්ත දාණය. හොරකම යන්නේ අන්සතු දේ හොරකම් කිරීම යන්නේ ලෝභ මූල සිත් වලට කාමීත්‍යාචාරය නේද? ලෝභ මූල සිත් වලින් කරන අකුසල කර්මයක් අකුසල කර්ම පතයක්. ඊළඟට බොරු කීම ඒත් එහෙමයි. බොරු කීම ලෝභයත් එක්ක බොරු කීම සිද්ධ වෙනවා. ඊළඟට කේලම් කියන එකත් එහෙමයි. පරස වචන එන්නේ නැහැ. පරස වචන එන්නේ දේශයත් එක්ක. එතකොට කේලම් කීම ඊළඟට විශේෂයෙන්ම සම්ප්‍රප්පලාප හරි වැඩක් නැතිව දොර දොර ඉන්නවා නම් එතන උපදින්නේ ඒවා කර්මපත හරිද ඒ කියන්නේ අර ලෝභ මූල සිත්වල විපාක ප්‍රබල විපාක ලබා දෙන දෙයක් තමයි සංකප්පලප කියන්නේ. ඒ තේරුමක් නැති දේවල් දුඩු දුඩු ඉන්න ගතිය ඊළඟට දැඩි ලෝභය සහ මිත්‍යා දෘෂ්ටිය. අර අපි කියන්නේ අකුසල දස අකුසල කියලා දකුත් අකුසල කියන ඒවායි මෙන්න මේ ටික තමයි ලෝභ පැත්තට වැටෙන්නේ. හතයි මොනවද හත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාච සම්ප්‍රප්පලාප අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටිය හරි අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටිය ඉතින් දැන් පොඩි පොඩියට ඔයාලා ලියාගත්තත් කමක් නැහැ අහගන්න ගමන් නේද අහගන්න ගමන් ලියාගෙන නැත්තම් අපි පොඩි පොතක් හොයාගන්න විශේෂයෙන් තේරුකාණි මම භාවිතා කරන්නේ තේරුකාණි හාමුදුරන්ගේ අභිධර්ම මාර්ගය සහ අභිධර්මයේ මූලික කරුණු කියන පොත් දෙකේ බොහොම සරලව තියෙනවා. නමුත් ඉස්සෙල්ලාම බලන්න ගියාම අපිට අර සිත්වල විග්‍රහය තමයි ටිකක් පැටලෙන්නේ. දැන් අර දැන් ඔය සිත් සටහන සකස් කරගත්තට පස්සේ පොතේ මෙන්න මේ සිත් ටික කියලා විස්තර කරලා තියෙන තැන නැත්නම් අපි වෙනමම ආය මුලට ගිහලා පැටලි පැටලි හොයන්න ඕන. හරි. එතකොට තමයි අර සිත් ටික විස්තර කරලා තියෙන තැන අපිට තේරෙන්නේ නැත් එපා වෙන්නේ. ඔය සටහන ඔළුවේ තියාගත්තාම නේද ඒක තමයි ওই පොඩි දෙයක් සටහන ඔලිය තියාගන්න එක. සටහන ඔලිය තියාගත්තාම විග්‍රහ කරන ඒවා පැහැදිලි. නැත්තම් ඔළුව විකාරය වගේ දැනෙන්නේ. හරිද? ඒ කියන්නේ සටහන ඔලිය තියාගන්න ඕනේ. සිත් ටිකේ සටහන හැම වෙලේම ඔලිය තියාගන්න. එතකොට විග්‍රහ කරනවත් එක පහසුකම් පහසුවක් ඇති වෙනවා. එතකොට දැන් දැන් අපි ඊළඟට බලන්න ඕනේ මොකක්ද ලෝභ මූල සිත් ගැන මේ ගානට කතා කරලා අපි මෝහ මූල සිත් දෙකට යනවා. මේ ගැන කරුණු තව ඕනනම් හොයාගන්න මම යම් යම් අදහසක් ගන්නයි මම මේ විදිහට මේ කෙටියෙන් මතක් කරගෙන යන්නේ. ඒක ටික දැනට ප්‍රමාණවත් වෙනවා. මෝහ මූල සිත් දෙකයි තියෙන්නේ. මේ මෝහ මූල සිත් දෙක තමයි මෝහ මූල සිත් හැම වෙලෙම උපේක්ෂා සහගතයි. මොකද මෝහය කියන්නේ යම්කිසි කාරණාවක සැබෑ తত্ত্বය දැනගන්න සිතට ආවරණය කරන ගතිය. හරිද? එතකොට මේ මෝහයෙන් මෝහය හැම විටකම අකුසලයක්මයි කුසලයක් වෙන්නේ නැහැ. එතකොට මේ දෙක උපේක්ෂා සහගත වෙන්නේ ඇති වෙන්නේ මැදිහත් වේදනාවක් හින්දා. හරිද? අපි දන්නවා වේදනා වේදනා පැත්තෙන් තමයි අර සෝමනස්ස දෝමනස්ස කියලා අපි සිත්වලට යෙදුවේ. එතකොට වේදනා වශයෙන් අපි බෙදුවා ඊළඟට දැන් මෙතන එන වේදනාව හැම වෙලේම මේ සිත ආවරණය කළ හින්දා උපේක්ෂා සහගතයි නේද? දිට්ටි වශයෙන් බෙදුවා සංකාර වශයෙන් බෙදුවා. වේදනා වශයෙන් දිට්ටි වශයෙන් සංකාර. සෝමනස්ස දෝමනස්ස කියන්නේ වේදනා වශයෙන් ඊළඟට දිට්ඨිගත සංප්‍රයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත කිව්වේ දිට්ඨි වශයෙන් නේද අසංකාරික සසංකාරික කිව්වේ සංකාර වශයෙන් වේදනා වශයෙන් දිට්ඨි වශයෙන් සංකාර වශයෙන් එතකොට වේදනා වශයෙන් ගත්තහම මෝහ මූල සිද්දක උපේක්ෂා සහගතමයි ඇයි ඒ වේදනා වශයෙන් උපේක්ෂා සහගත වෙන්නේ හැම වෙලෙම ඒවායේ යෙදෙන්නේ මොනවද අරමුණ ආවරණය කරන හින්දා මදහත් වේදනාව විචිකිච්ඡා සහ උද්දච්චයත් එක්කයි මේ දෙක ඇති වෙන්නේ. එතකොට මේ සිත් දෙක පිළිබඳව විචිකිච්ඡා සහ උද්දච්චය හින්දා බලන්න එහෙනම් උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත. උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත. එතකොට උපේක්ෂා සහගත කම මේක දෙකට බෙදෙන්නේ නැහැ. විචිකිච්ඡා සහ උද්දච්ච කියන එක තමයි යෙදෙන්නේ එතන. මොකද දිට්ඨි ටික යෙදෙන හැපැත්තට ගියා. එහෙනම් මෙතන ඊළඟට මේ හැම හිතක්ම සසංකාරික නෑ. මොකද විචිකිච්ඡාව සහ උද්දච්චය උපදින්නේ තමන්ගෙම තුනේ. විචිකිච්ඡාව කියන්නේ සැකේ, උද්දච්චය කියන්නේ නොසන්සුන්කම. ඒක කාටවත් කවුරුවත් කාගේවත් තුලින් ඇති වෙන එකක් නෙවෙයි. එහෙනම් ඒක ඇති වෙන්නේ ඒක වෙන කෙනෙකුට බලහත්කාරයෙන් ඇති කරවන්න බෑ. සැකේ බලහත්කාරයෙන් ඇති කරවන්න බෑ. ඒකෙන්ද මේ මෙතන තියෙන්නේ තමන්ගේ තුලින්ම උපදින විචිකිච්ඡාව කියලා කිව්වහම බුද්ධ ආදී අටතැන පිළිබඳ සැකය කියන එකයි. එතකොට මොනවද මේ බුද්ධ ආදී අටතැන කියලා කියන්නේ? අපි හැමදාම කියන බුද්ධ ධම්ම සංඝ කියන පළවෙනි එක බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ඊළඟට එතකොට හතරයි ඒ කියන්නේ ත්‍රිශික්ෂාව එකක් වශයෙන් ගන්න බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය බුද්ධ ධම්ම සංඝ ත්‍රිශික්ෂාව ඊළඟට පුබ්බන්ත අපරන්ත පුබ්බන්ත කියවහම පෙර භවය ගැන ඇතිවන සැකය අපරන්ත කියවහම අනාගත භවය ගැන ඇතිවන සැකය එහෙම එකක් නැහැ කියලා ඊළඟට දෙකම පිළිබඳ ඇතිවන සැකය සහ පටිසම්පාදේ හරිද එහෙනම් මොනවද බුද්ධ ආදී අටතන කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනයි ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ගැන සැකයි. යට සැකයි සීලය ගැන සැකයි. ඕකෙන් මොනවද වෙන්නේ කියලා සමාධිය අයියෝ ඔක ඔක හරියන එකක් නෙවෙයි. එහෙම නේද මේ කාගේ කියන ප්‍රඥාව ගැනත් එහෙමයි. ඊළඟට පෙර භවයක් ගැන ඇතන අපෝ පෙර භවයක් තිබිලා නැහැ. ඊළඟට ඒක ගැන ඇතින සැකය අපරන්ත කියන්නේ අනාගත භවයක් ගැන. ඊළඟට මේ දෙකම ගැන ඉස්සර වෙලා උපදින සැකය සහ පටිච්ච සමුපාදය කියන හේතුඵල ධහම පිළිබඳව. ඉතින් ඒ තමයි සැකේ ඇති වෙන විචිකිච්ඡා සිත් උපදින්නේ මූලික වෙලා එහෙනම් මේවා ඇති වෙන්නේ ඇතුළෙන්ම හින්දා ඒකට කියනවා අසංකාරකයි කියලා ඊළඟට මේවා එක්ක යෙදෙන සිත උපේක්ෂා සහගතයි ඒතර උපේක්ෂා සහගත අසංකාරික ભેදෙමයි තියෙන්නේ ඒක උද්දච්ච බෙදෙන්නේ දෙකට විතරයි උද්දච්ච සහ හැම එකම උපේක්ෂා සහගතයි හැම එකක්ම අසංකාරකයි බෙදෙන්නේ උද්දච්ච සහ විචිකිච්ඡා කියන දෙකෙන් ඒකෙන්ද දේශ මූල මෝහ මූල සිත් එන්නේ දෙකයි මොහ මුල සිත් වෙන්නේ දෙකයි. ඊළඟට උද්දච්ච කියන සිත කිව්වහම හිතේ ඇති වෙන කලබලකම නිසායි ඒක ඇති වෙන්නේ. කලබලකම සිත ඒකෙන්ද හිතේ ඇති වෙන නොසන්සුන්කම් හින්දා තමයි හිතේ ඇති නොසන්සුන්කමට කියන උද්දච්ච කියලා. මම පොඩි වෙලාවක් ඉතුරුලා තිබ්බ හින්දායි මොහ මුල සිද්දෙක් ගත්තේ. අපි දේශ මුල සිද්දෙක් ගැන මීට වැඩිය කතා කරන්න අපි ඊළඟ දවසේ දේශ මුල සිත් පිළිබඳ සහ සෝමනස්ස වීමට ඇති වෙන හේතු, දෝමනස්ස වෙන්න ඇති වෙන හේතු අසංකාරික වෙන්න සිතකට දෙන්න ඕන හේතු නැ හේතු ටික ගැන ඊළඟ දවසේ කතා කරනකොට මේ ගැන සෑහෙන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ ටිකට තමයි වෙලා යන්නේ. ඊට පස්සේ ත්‍රිවට ඒතරම් වෙලා යන්නේ නැහැ. මූලික ටිකට අපි යම් කිසි වෙලාවක් අරගෙන සංකල්ප සකස් කරගන්න හැම වෙලෙම අභිධර්මානුකූලව සංකල්ප සකස් කරගන්න එතකොට අපිට ලොකු අවබෝධයකට එන්න පුළුවන්. දැන් අපි කතා කරපු දේවල් වලිනුත් තේරෙන්න ඇති. අපේ සිත්වල යෙදීම් පිළිබඳවයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ නේද? සිත්වල යෙදීම් පිළිබඳ මේ කවුරුවත් ගැන නෙවෙයි කතා කරන්නේ මං ගැනයි කතා කරන්නේ. හරිද? දැන් විසඳුමක් තියෙනවා මගේ ලෝභය අයින් කරගන්න මොකද කරන්න ඕනේ? හැ දිට්ටි නේද? දෘෂ්ටි අයින් කරගන්න ඕනේ නේද? එතකොට දේ මෝහය අයින් කරගන්න මොකද කරන්න ඕනේ? විචිකිච්ඡාව අයින් කරගන්න ඕනේ. උද්දච්චය අයින් කරගන්න මෝහ මූල නේද? මෝහ ඒ කියන්නේ දැන් මෙතන මෝහය අයින් කරගන්න ওই දෙක විතරක් අයින් කරත් බෑ. මූලික වශයෙන් මෝහය කියලා තියෙන්නේ මොකද්ද කියලා. මෝහය අයින් කරලා සම්පූර්ණයෙන් අවිද්‍යාව අයින් වෙන්න ඕන. අර අර අනිත් සිත් දෙකේම දේශ මූල සිත්වල, ලෝභ මූල සිත්වල යෙදෙනවා. නමුත් මට මේ යෙදෙන යෙදෙන අවස්ථා හොඳින් තේරුම් ගන්න පුළුවන්. නේද මෝහ මූලිකව මෝහ මෝහ මූලික වෙන්නේ මෝහය මූලික වෙන්නේ ওই දෙකේ හොඳටම පැහැදිලි විචිකිච්ඡාව ඇති වෙන්න බුද්ධ ආදී අටතන ගැන තියෙන සැකේ ගාම ඉතින් අය සම්පූර්ණ මෝහය තමයි නේද? පටිච්චසම්පාදය ගැන සැකේ අයින් වුණා කියන්නේ ඇත්තමත් මෙතනින්වත් ගන්න පුළුවන් හැමදේම. පටිච්චසම්පාදය ගැන සම්පූර්ණයෙන්ම විචිකිච්ඡාව අයින් වුණා කියන්නේ මොකද වෙන්නේ? සෝවාන් වෙනවා කියන්නේ. ඇයි? සක්කාය දිට්ඨි, සීලබ්බත පරමාස, විචිකිච්ඡාව කියන ධර්ම තුන අයින් වෙන්නේ. ඔය විචිකිච්ඡාව උපදින එක අයින් වෙන්නේ කොහෙද? සෝවාන් ඵලයේදී. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තේරුම් යන්න කියන එක. ඉතින් ඒවත් එක්ක අපිට අර අපි දන්න ධර්මය අභිධර්මයෙන් හොඳට විග්‍රහ කරගන්න පුළුවන්. අපි දන්න ධර්මය අපි ධර්මයෙන් විග්‍රහ කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ නැවත වාරයක් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ අපි යෙදিলা තියෙන කාලය මෙතනින් නිමවටපත් වෙන නිසාවෙන් අද දවසේ වැඩසටහන මෙතනින් ඉවර කරනවා. හැම දිනම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු ඇත්තන් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු කුසලයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.